වාහන අනතුරු ලංකාවේ ගොඩක් වැඩිනේ. වාහන අනතුරු දවසකට අප්‍රමාණ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. 7 දිනක් හෝ 8 දිනක් දවසකට මැරෙනවා. 2018 නම් දවසකට 7 දිනක් හෝ 8 දිනක් මැරුණා. මේ වකවාණු ඊට වැඩි. එයින් හතරක් හෝ පහක් මෝටර් සයිකල් 3 wheel වලින් වෙන අනතුරු තමයි ලංකාවේ දිනපතා සිද්ධ වෙන්නේ. එතකොට වාහන අනතුරු වැඩි වෙන්න හේතුව මාර්ග නීතියේ ප්‍රශ්නයක්ද සිවිල් නීතියේ ප්‍රශ්නයක්ද මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්ද රථවාහනවල ප්‍රශ්නයක්ද පාරවල්වල ප්‍රශ්නයක්ද විවිධ අය ඒ ඒ සිද්ධිය අනුව විවිධාකාරයකට මේ ගැන විග්‍රහ කරනවා ප්‍රවෘත්ති වාර්තාකරණයට අනුව ප්‍රවෘත්ති අගයක් දීලා ඒ අය විස්තර කරනවා අපිත් ඒ ප්‍රවෘත්ති කතා වෙලා එතනින් නිම කරනවා ප්‍රවෘත්තිමය අගයකින් අපිත් කතා කරලා සිද්ධිය කතා කරලා නිම කරලා දානවා. නමුත් වාහන අනතුරු වලට හේතුව හිතේ ප්‍රශ්නය. ඒක හික්මීමේ ප්‍රශ්නය. තමා තුළ රියදුරෙක් හැටියට තිබෙන හික්මීමේ ගැටලුවකින් තමයි අනතුරු සිදුවෙන තාක් සියල්ල සිද්ධ වෙන්නේ. ඔබ රියදුළු පරපත්‍රයක් ගන්න ගියාම මාර්ග නීති ටික උගන්වනවා. රියදුරු පුහුණුවක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය අවබෝධයකින් යුතුව තමයි ඔබ මාර්ගයට Tamanගේ වාහනයකින් පිවිසෙන්නේ. එතකොට ඔබ රියදුරු පරපත්‍රය අතට ගත්තාම මාර්ගයට පිවිසිලා Taman එළවන වාහනයෙන් මාර්ගයේ තුලදීම තමයි බොහෝ වැරදි හදාගන්නේ. ඒ ක්‍රමය තුල ඔබේ හික්මීම කොච්චර වගකීමකින් පවත්වන්න ඕනේද කියලා මදකට හිතන්න. හික්මෙන රියදුරන් පිරිසක් ලංකාවේ නැහැ. තමන්ගේ මාර්ග නීති පිළිපදින්න දන්නේ නැතුව, තමන්ගේ වේගය පාලනය කරගන්න දන්නේ නැතුව, අදාළ වේගයෙන් අදාළ ස්ථානවලදී ගමන් කරන්න දන්නේ නැතුව, අදාළ මං තීරුවේ ගමන් කරන්න දන්නේ නැතුව, අදාළ මං තීරුවේ අදාළ පැත්තෙන් ගමන් කරන්න දන්නේ නැතුව වාහනයක් තවත් වාහනයක් ඉක්මවා යාමේදී අදාළ ක්‍රමවේද අනුගමනය කරන්න දන්නේ නැතුව පොදුවේ මාර්ග නීති තුල හික්මින රියදුරු පිරිසක් ලංකාවේ අද දක්නට ලැබෙන්නේ නැහැ. එක්තරා විදේශිකයෙක් ලංකාවට ඇවිල්ලා කිව්වා මරණ වරෙන්තුව ලියලා තමයි ඔහුට තමන්ගේ වාහනය ලංකාවේ පදවන්න පුළුවන් කියලා. ඒතරම් අකීකරු නොහික්මුණු රියදුරු සමූහයක් ලංකාවේ ඉන්නවා. ඒ දෝෂය පොදුවේ ඔක්කොටම තියෙනවා. සමහරු බයික් වලට ඇඟිල්ල දික් කරනවා, 3 wheel වලට බනිනවා, ටිපර් වලට බනිනවා, පෞද්ගලික බස් රථ වලට බනිනවා. ඒ සියලු දෙනාගේම පොදුවේ නොහික්මුණු ස්වභාවයක් ඔබ සියලු දෙනාගේම තියෙනවා. යමෙකුට රියදුරු බලපත්‍රයක් තියෙනවද? ඒ සියලු දෙනාම වගකීමෙන් බැඳී ඉන්නවා. පාරේදී මාවතේදී අදාළ මාර්ග නීති පිළිපදින්න ඒ තුල හික්මෙන්න. ඒ හික්මීම ලංකාවේ නීතියකින් රැකෙන්නෙත් නැහැ. දැන් විදේශ රටවල නම් නීතියකින් රැකෙනවා කියලා පේනවා. ඇයි හික්මීම නීතියකින් සම්පූර්ණයෙන්ම උපද්දවල දෙන්න බැරි? නොහික්මුණු තැනට දඬුවමක් පිනිස යම් නීතියක් තියෙනවා තමයි. ආන්නේ දඬුවමට බයේ කෙනෙක් හික්මෙන්න පුළුවන්. නමුත් ඒ තම තමන්ගේ හික්මෙන ප්‍රමාණය වෙනස්. ලංකාවේ නීති පද්ධතිය දුර්වල හින්දා නීතිය සමාජයේ ව්‍යවහාර කරන පොලිසියේ තියෙන දුර්වලකම් හින්දා අර නීතියට තියෙන බය ස්වභාවය නැති වෙලා තියෙනවා. ඒ හින්දා ආධ්‍යාත්මික හික්මීමේ දුර්වලකම් ගොඩාක් අයිට තියෙනවා. නීතියකින් අර දණ්ඩණයට බය උපද්දවලා දෙනවා හැරෙන්න නීතියක් විසින් හිතක සංයමයේ හිතක හික්මෙන ස්වභාවයේ કૃතිම උපද්දලා දෙන්නේ නැහැ. ඒක තමා තුලින්ම අවබෝධයෙන් උපදවා ගන්න ඕන එකක්. ඒ අවබෝධයට ඒ සමාජ පරිසරය බලපානවා. ඒ සමාජ පරිසරයේ නොහික්මුණු එකක් නම්, ඒ සමාජ පරිසරයේ නීතියට ගරු නොකරන එකක් නම්, ඒ සමාජ පරිසරයේ නීතිය කාගේ නොදන්න එකක් නම්, පොදුවේ ඒ සමාජ පරිසරයේ ගුණවත් නැත්නම් කොච්චර නීති තිබ්බත් අර හික්මෙන ප්‍රමාණය දුර්වලයි. මිනිස්සුන්ගේ හික්මෙන ප්‍රමාණය දුර්වලයි. එක්කෝ ඔබතුළු ගුණයක් උපදින්නේ නැත්නම් නීතිය තුල 100ට 100ක් පාලනයකින් ඔබව පාලනය කළ යුතුයි. නැත්තම් මේ ආන ආකාරයේ නීතියක නම් රට තියෙන්නේ ඔබ ගුණවත් විය යුතුයි ඔබ තුළ පාලනයක් ඇති කරගත යුතුයි දැන් පිට රටවල නීතිය 100ට 100ක් ක්‍රියාත්මක වෙන හින්දා තමයි දඬණයට බය සංවරය උපදිලා තියෙන්නේ ඒ රටවලත් නීතිය දුර්වල නම් දණ්ඩණයට බය සංවරය උපදින්නේ නැහැ. මොකද ඒ අයටත් ආධ්‍යාත්මික සංවරයක්, උපන්න ආධ්‍යාත්මික සංවරයක් ඇති වෙලා නැහැ. එහෙම ඇති වෙන්නේ නැහැ ධර්මයකින් තොරව. අද වෙනකොට ලංකාවේ රියදුරු බලපත්‍ර තියෙන බොහෝ අයට ඒ ආධ්‍යාත්මික සංවරය නැහැ. නමුත් අපේ අය පිටරටවල ගියාම ඒ මාර්ග නීති බොහෝම ගෞරවයෙන් පිළිපදිනවා. මොකද හොඳ දඬුවම් හම්බෙනවා කියලා දන්න නිසා. නීතිය තදින්ම තියෙනවා කියලා දන්න නිසා. නමුත් අද දණ්ඩණයට බය නැහැ ලංකාවේ. මොකද නීතිය හරියට නැහැ කියලා නීතිය සිදුරු තියෙනවා කියලා දන්න නිසා. ආධ්‍යාත්මික සංගරය ඇති කරගන්න පෙළඹෙන්නේ නැහැ. පොලිස් නිලධාරියෙකුට කීයක් හරි දීලා යන්න පුළුවන්. මේ විදිහට මාර්ග නීති තුල ගොඩාක් ආධ්‍යාත්මික හික්මීමේ දුර්වල මට්ටමක් ඉඳ තමයි මෙතරම් රියානුතුරු වැඩි. ඒ නිසා ඔබ මාර්ග නීති තුල හික්මෙනවා නම් ආන්නේ හික්මීම ධර්මයට අයිති දෙයක්. යම් තැනක ඔබ නීතියකට හික්මෙනවා නම් ආන්නේ හික්මීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අයිති දෙයක්. නීතියට හික්මෙන එක කුසලයක්. කුසල් උපදින ස්වභාවයෙන් යුතු දෙයක්. ඇයි එතන කරුණාව තියෙනවා, මෛත්‍රී තියෙනවා, අන් අයගේ ජීවිතය කෙරෙහි ගෞරවය තියෙනවා. මේ දුර්ලභ මනුස්ස ජීවිතේ වටිනාකම, Tamanට ලැබී තියෙන වටිනාකම, අනුන්ට ලැබී තියෙන වටිනාකම ගැන අදහසක් තියෙනවා. කෙටි කාලීන මනුස්ස ජීවිතේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. ආන්නේ කුසලයේ රැක ගැනීම ඔබට නීතිය රැක ගැනීමෙන් කළ හැකියි. නීතිය රටේ පොදු නීතිය රැකීමෙන් ඔබට එවැනි උසස් මනුෂ්‍ය ධර්ම උසස් කුසල ධර්ම රැක ගැනීමට අවස්ථාව ලැබෙනවා මාර්ග නීති සඳහාවත් මේ හිතේ සංයමයේ ඇති කරගන්නේ නැතුව ගම්බීර ධර්මයක් ඔබ ඇසුරු කරන්නේ කොහොමද? දැන් තේරෙනවා ඇති මාර්ග නීති පිළිපැදීමෙන් නිසා කුසල් සිත් උපදිනවා කියලා. අන්න ඒ කුසල් සිත් තුළ අන් අයගේ ජීවිතය කෙරෙහි මහා ගෞරවයක් ඇති වෙනවා. සියලු දෙනාටම ලොකු පහසුවක් ලැබෙනවා. මාර්ගය අනතුරු අවම කරගන්න. ඒ නිසා රීදුරන් හැටියට ඔබ තමන්ගේ වාහනේ පැදවීමට ආරම්භ කරනකොටම ඊතා වගකීමින් යුතුව මාර්ග නීති පිළිපදිනවා කියන අදහස ඇති කරගෙන ඒ කටයුත්ත ආරම්භ කරන්න. ඒකම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උසස් දියුණුවක් පිණිස හේතු වෙනවා. ඉතින් ඔබටත් මේ උත්සව කාලයේදී ඊතා පරිස්සමින් තමන්ගේ ජීවිතය රැක ගැනීම උදෙසා මේ කරුණු හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.